සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට තුන් ලෝකාග්‍ර අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි ඔබ අප මෙලෙස සූදානම් වන්නේ සදහැවතුනි ඒ අනුව බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙනෙන මෙම උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අප සෑම දිනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා අවසරයි පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. බොරලැස්ගමුව කටුවාවල පාර පදිංචි පියුමි මේදාවි සහ තනෝජා යන දියණිවරුන් සමගින් ඔවුන්ගේ පවුලේ ඥාති පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකය වෙතම ගෙන යන්නට තමන්ගේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබං ගුරං බිජ්ජති පුති සංදේබෝ මරණං තම්හි ජීවිතං තීති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානං වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම ධානයන් අභිභවනී කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පිංකමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ සද්දෙව් මහරජාණන් වහන්සේ අරමුණු කරගෙන දෙවිඳුනි සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයෙන් යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ මුළු මහත් ලෝක ධාතුවටම දානය කරයිද ඒ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගන්න පින්නතුන් හිටියටයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළේ පිනතුන ඉමක් ගොනක් සීමාවක් පනෝනට බැරි මේ සංසාර සාගරයේ යම් කෙනෙක් සත්පුරුෂය මුණගැසීම මුණගැසීම නිසා තථාගත ශ්‍රී සද්ධර්මයේ මුණගැසීම නිසා දවසක අවබෝධ කරගන්නවා මේ සසර නම් මහ දුක්ගොඩ මේ දුක්ගොඩෙන් මම නිදහස් වෙන්න ඕනි. මං නිවන් දකින්න ඕනි. එහෙම යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එහෙමනම් තනිවම ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසක් සමග ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ පින්වත් පිරිස කටිච්ච සෝදානම් කරගත්ත. එනම් මුල් ලෝක ධාතුවටම අද බෞද්ධයා රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාව විසුරුවා හරින්නත් කටයුතු සෝදානම් කරගත්තා. එහෙමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරනවා වගේම තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ කාරණා දෙකම මේ මොහොතදි සම්පූර්ණ වෙනවා. අනන්තානි සංස ලබල දෙන මේ කටයුත්තේ බුදු පියාණන් වහන්සේ කියල දුන්න විදිහටම සිද්ධ කර ගණ්ඩුවනි. අපේ බුදුරජාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රය අපට පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කරන ලොකුකුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්ඩ ඕනි. ඒ බලාපොරොත්තුවෙන් යුක්තෝම ධර්මශ්‍රවණය කරන්න ඕනි. මොකක්ද ඒ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපිට මතක් කළා. ආන්ගේ මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරමු. මේ මහත් වූ පුණ්‍ය සම්භාරය ඔබට මට ඊ타ම ඉක්මම් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගන්න. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි අපේ බුදුරජාණන් වහන්සේ සුවඳ හමන ශ්‍රීමුක ධාතුව විවර කරලා ඔබට මට මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුනේ තවත් එක සතර පද ගාථා රත්නය. මේ ගාථා රත්නය දෙතුන් වතාවක් ඕනෑම කෙනෙක් කියවුවොත් ඉක්මනින් මතක හිටිනවා. පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පබංගුරං. බිජ්ජතී පුති සන්දේභෝ මරණං තම්හි ජීවිතං. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්ණයෙන් අපට කියලා දෙනවා මේ රූපය ජරාවෙන් තදින් දි รา ගියේය මේ ඔබේ මගේ මේ තියෙන රූපය ජරාවෙන් තදින් දි รา ගිහිල්ලයි තියෙන්නේ දවසක දිරලා වැටෙනවා ඒ වගේමයි රෝගයන්ට කැදෙලා දැන් gedara තියෙන්නේ මොකටද? අපි හැමෝම උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරත් අපේ ගෙදරටයි යන්නේ. වෙහෙස වුණත් ගෙදරටයි යන්නේ. මහන්සි වුණාම යන්නේ ගෙදරට. විවේකයෙන් ඉන්න යන්නේ ගෙදරට. දැන් අපි හැමෝම ඉන්නේ ගෙදර. එහෙනම් රෝගයන්ට කැදල්ලා කිව්වහම ගෙදරේ කවදාකවත් අතහැරලා අපි යන්නේ නැහැ. ආන් ඒ වගේ රෝග වලින් මේ ශරීරය හැම වෙලෙම පිරීලා තියෙන්නේ. එහෙනම් රෝග කවමදාක්වත් මේ කැදෙල්ල අතහැරලා යන්නේ අතහැරලා යන්නේ නේ. ඊළඟට සඳහන් කරනවා බිජ්ජති ඊ타මත්ම බින්දෙන සුළුයි. ඊ타ම ඉක්මනින් කැඩෙනවා බින්දෙනවා හිඳෙනවා. මේ කාරණාවන් වලට ලක් වෙනවා. පුති සංදේබෝ මේ සිරුර කුණු වෙලයි තියෙන්නේ. පුති කියල කියන්නේ මොනවටද පූති කියන්නේ වැගිරෙනවට වැගිරෙනවා මොනවද වැගිරෙන්නේ කුණු වෙලා ඕජ සාදී දේවල් මේ සිරුරෙන් එළියට වැගිරෙනවා මරණං තම්හි ජීවිතයන් යම් හේකින් ජීවිතයේ මරණයෙන් කෙලවර කොට ඇත්තේද එහෙයිනි කියලා දේශනා කළා එන මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්නේ මොකක් නිසාද? ඉපදීම ජරාවටපත් කරනවා. ජරාව ව්‍යාධීටපත් කරනවා. ව්‍යාධිය මරණයටපත් කරනවා. හැබැයි අපි ඉපදුනේ නැති වුණොත් එහෙම මේ එක කාරණාවකටවත් අපිපත් වෙනවද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ කිසිම දෙයකට අපිපත් වෙන්නේ පත් වෙන්නේ නැහැ උපත නැසල දැම්මොත් සංසාරයේ ඇවිදින්නේ නිරේවල් දකින්නේ නේ දිව්‍ය ලෝක තලවල වලට යන්නේ නේ දිව්‍ය ලෝක තලවල වලින් මැරෙන්නේ නේ මනුස්ස ලෝක තලයට ඉන්නෙත් නෑ මොන වගේ කෙනාද නිවන් අවබෝධ කරගත්ත කෙනා එහෙනම් මේ ජීවිතය සැපයි සාන්තයි සුන්දරයි කියලා දේශනා කරන්නේ ඒ නිවන නිවන අපිව කවමදාකවත් මේ සසරේ දුක් විඳින තත්වයටපත් කරන්නේ නැහැ. නිවන කියන කාරණාව කොයි තරම් අපූර්වයිද? පිළිතුරු මේක අපේ පින්තුන් මෙහෙම හිතුවෝ. අපේ ශාසනය කොයි තරම් ආශ්චර්යජනකයිද? අපේ බුද්ධ ශාසනය කොයි තරම් ආශ්චර්යජනකයිද? අපේ ශාසනය ආශ්චර්ය සම්පන්න වෙන එක කාරණාවක්. බොහොම සරල කාරණාවක්. හැබැයි ගැඹුරට විග්‍රහ කරන්න ඕන තරම් පුළුව. ඒ කාරණාව තමයි බොහෝ ආගම්වල වෙනත් ශාසනයන්වල ස්වර්ගය පෙන්නන්නේ. එහෙම ඇතින නිවන පෙන්නන්නේ කෙනෙක් මැරිලා ගියපුහාම. හැබැයි අපේ ශාසනයේ නිවන අපට පෙන්වන්නේ මැරිලා ගියපුවාමද? නෑ මැරෙන්න කලින් ජීවතුන් අතර ඉන්නකොට. හැබැයි අපේ නොදැනුවත්කම නිසාද කොහෙද අපි ප්‍රාර්ථනා කරනවා කෙනෙක් මෙරිලා ගියපුවාම නිවන් නිවන් සුව ලැබේවා කියලා. ඒක හරි වැරදි. කෙනෙක් මැරුණාමද නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ඕනේ. නෑ කෙනෙක් මැරුණාම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඔහුගේ හෝ ඇයගේ පාරමී සම්පූර්ණ වේවා කියලා. ඒ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද මනුස්ස ලෝකෙකට ඉන්නේ නිකන් නෙවෙයිනේ. පෙර සංසාරේ හරියට පින් කරගෙන පින් කරගෙන සිල් රැකලා සිල් රැකලා ආන් ඒ වගේ ප්‍රතිඵලයක් නිසා මනුස්සලුකට එන්නේ. ඒක පංචපුබ්බ නිමිත්තක සූත්‍රය බොහොම හොඳට විග්‍රහ කරලා තියෙනවා. අපි භාග්‍යතුන් වහන්සේ. ඇයි මේ ලෝකෙට ආවේ? මොකටද මේ ලෝකෙට ආවේ? මොනවා කරලද මේ ලෝකෙට ආවේ? කවදද මේ ලෝකෙන් යන්නේ? යනකොට අපිට මොකටද වෙන්නේ? කොහේ ගිහින් අපි උපත ලබයිද? ඒ සියලුම ප්‍රශ්නවලට පුබ්බ නිමිත්තක සූත්‍රය හැරිට පිළිතුරු දීලා තියෙනවා. කරුණු පෙන්නලයි තියෙන්නේ කැමැති අය සූත්‍රය අට කතාවත් සමග කියවලා දැනගෙන හොඳට මනාලෙස දහම් කරුණු ඉගෙන ගන්න. මොකද මැරෙන්න කලින් අපි දැනගන්නේ බොහොම වටිනවා. ඇයි අපි මේ ලෝකෙට ආවේ කියලා ඉගෙන ගන්න එක. දැනගන්න ඉපයි මොකටද අපි මේකට ආවේ කියලා. ආන් වගේ. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් අවබෝධ කර ගැනීම කොයිතරම් වටිනවද. අපි කැමතිද හරියට අඩන්ඩේ. අපි කැමති නෑ නේද. අපි දුක්විඳින්ට කැමති නෑ. සෝකයක් පරිදේවයක් දුක්ක දෝමනස්යක් දැනෙන්ට අපි කැමති නෑ. ඇතැම් අවස්ථාවන් සමහර කාන්තාවන් සමහර පුරුෂින් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා මතක් කළ තියෙන ස්වාමීනී ශෝක නැමැති උලෙන් මගේ පපුුව සිසාරා කිඳා බැහැලයි තියන්නේ. ශෝක නැමැති උල මගේ පපුවේ හදවතේ ඇනිලායි තියෙන්නේ. ස්වාමිනී මේ වේදනාව මට දරා ගන්න බෑ. මේ වේදනාවෙන් මිදෙන්න මට මග කියලා දෙන්න. ආන් ඒ කාරණා සඳහන් කරපු ඕනෑ තරම් කාරණා ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ ඇයට සංසාර සාගරයෙන් එතෙර යන්න මග කියලා දුන්නා. ඒ ඇයේ බුදුරජාණන් වහන්සේගේ වචනෙට පිටුපාපු නැති නිසා භාග්‍යවතුන් වහන්සේගේ වචනේ තෝරා බේරගෙන අරගෙන සංසාරයෙන් එතර යන්න මඟ හදාගත්තා. එමනම් මේ දේශනාව තුළ සඳහන් කරන්න මේ ශරීරයේ කොයි තරන්නම් පිළිකුල්ද මේ පිළිකුල් ශරීරයට අපි කොයි තරන් ඇල්ම කරනවද. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ උත්තරා කියලා මෙහෙණින් වහන්සනම කරමුණු කරගෙන. මෙහෙණින් වහන්සේලා. මෙහෙණින් වහන්සේලා කියවහම අද මෙහෙණින් වහන්සේලා ඉන්නවද? ඊකට පිළිතුරක් දීම හරි වටිනවා. අද මෙහෙණින් වහන්සේලා නැහැ. මොකද භික්ෂුණී ශාසනය මේ ලෝකෙන් අතුරුදහන් වුණා. එතකොට අද ඉන්නේ කවුද එහෙනම්? දසසිල් දසසිල් මෑණිවරු. හැබැයි එදා මෙහෙනි ශාසනය ආරම්භ වුණේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මේනියන් නිසා. ඒ කාරණාව අපි පිනතුන් දන්නවා. පස්සේ කාලෙකදී මෙහෙනි ශාසනය විනාශ වෙලා ගියා. ඉතින් ඒ කාරණා බොහොම ගැඹුරුයි කතා කරන්නේ කතා කරන්න පටන් ගත්තොත් එහෙම විනයත් එක්ක ධර්ම විනය ගලපලා කතා කරන්න වෙනවා. පිනිතුනි සඳහන් කරන උත්තරා කියන්නේත් මෙහිණි මහන්සිය නම. හැබැයි ඇය හරිම ශ්‍රද්ධා සම්පන්නයි. කොයිතරම් ශ්‍රද්ධාවන්තද කියනවා නම් මේ ශාසනය හරියට සිල් රැක්කා. ඒ විතරක් නෙවෙයි. තමන් පිණ්ඩපාතේ ගිහින් එනකොට භික්ෂූන් වහන්සේ නමක් හම්බුනොත් උන්වහන්සේට දාන ලැබිලා නැතිනම් තමන් දුක් විඳලා දුක් විඳලා ඇවිදලා ඇවිදලා වෙහෙස වෙලා මහන්සිලා හොයාගත දාන ටික ඒ භික්ෂූන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නනවා. දානේ කියන්නේ කොයි තරං ශ්‍රේෂ්ඨ කාරණාවක්ද. ඒක විශාල මාතෘකාව. මේ ශාසනය කොයි තරං ආශ්චර්ය සම්පන්නයිද. සත්පුරුෂයකු තුනහම කොයි තරං ආශ්චර්ය සම්පන්නයිද. දානි පූජ කලා දවසක් මේ වගේ එක ස්වාමින් වහන්සෙනකට. ඇයිගේ වයස කීයයි කියලද සඳහන් කරන්න මේ දම් පූජ කරනකට. අපට හිතෙන්ට පුළුවන් කොයි තරම් මං වයෝවෘදයිද වයසයිද ඒ නිසා ඉතින් මං හම්බ කරගත දේ මං වළඳලා මං ඉන්නවා. අපි එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මේ දානීය පූජා කරනකොට ඇයිගේ වයස අවුරුදු 120යි කියලා සඳහන් කරන්නේ. එතකොට හිතන්නේ අවුරුදු 120ක මෙහෙණින් වහන්සේ නමක් කොයි තරම් දුක් විඳින්නේ ඇද්ද? අබල දුබල සිරුරත් එක්ක එක වේලක් වළඳන්න පින්නපත් හොයාගන්නේ. හිතන්ඩීක දුක්විඳල හෙව්ව කිවියන් එක දුක්විඳල හොයාගන්නදී භික්‍ෂූන් වහන්සේ නමකට පූජ කරනවා දෙවනි දවසෙත් පින්ඩ පාතය වඩිනවා දෙවනි දවසෙත් ඒකමයි දැන් දවස් දෙකක් බඩිගන්නේ තුන්වෙනි දවසෙත් පින්ඩ පාතය වඩිනවා හතරවෙනි දවසෙත් පින්ඩ පාති වඩිනවා දැන් දවස් තුනක් දීලා බඩිකින්නේ හතරවෙනි දවසේ පින්ඩ පාත වැඩල එනකොට බුදුරජාණන් වහන්සේ ඒ පාරි පින්ඩ පාත වලින. කොයි තරං භාග්‍යවතුන් වහන්සේට ශ්‍රද්ධ සම්පන්නයිද. ආංගේ ශ්‍රද්ධා සම්පන්නකම නිසා. බුදුපියාණන් වහන්සේට වඩින්ඩ පාරි ඉඩතියල පාරිං පැත්තෙක්ට වෙනවා. පාරින් පැත්තකට වෙනකොට ඇයගේ චීවරය පෑගිලා ඇයව බිමට ඇදගෙන වැටෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේක දැක්ක. කොයි තරම් කරුණාවක් තේන්න ඕනිද? රජෙක් වුණාම හැමෝම දිහා බලන්න පුළුවන්ද? රජෙක් වුණාම සමහර වෙලාවට පුංචි පුංචි දේවල් පේන්නේ නැතු වෙනවා. ලොකු පිරිසක් ඇවිල්ලා රජුරෝංග වට කරගත්තාම ඉන්න ඉන්න පුංචි පුංචි අයව ගානක් නැතු වෙනවා. ඇතැම් වෙලාවට පේන්නෙත් නැතු වෙනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ එහෙම රජ කෙනෙක්ද? නෑ එහෙම රජ කෙනෙක් නෙවෙයි. අනුකම්පාව ලැබිය යුතු සුදුසෙක් ඉන්නවා නම් ආශිර්වාදේ ලැබිය යුතු සුදුසෙක් ඉන්නවා නම් ඒ මොහොතදිම උපකාර කරනවා. ඊගෙන අපි කියන්නේ මහා මහා කාරුණිකයින් වහන්සේ. අපි හැමෝගෙම පියාණන් වහන්සේ. අපි හැමෝගෙම අපි හැමෝගම මෑණියන් වහන්සේ. එතකොට අපි කවුද එහෙනම්? අපි හැමෝම උන්වහන්සේගේ පුතාලා. අපි හැමෝම උන්වහන්සේගේ දියණියෝ. සමූහයක් වශයෙන් ගත්තොත් අපි හැමෝම ශ්‍රාවකයෝ. එහෙනම් ශ්‍රාවකයෝ කියන්නේ බුදු පියාණන් වහන්සේ කියා දුන්න විදිහටම ඒ විදිහටම ගමන් කරන අය. එහෙනම් ශ්‍රාවකෙක් වෙන එක ලේසිද? නෑ ශ්‍රාවකෙක් වෙන එක ලේසි නෑ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන එක තමයි මේ ලෝකයේ තියෙන අති අමාරුම දේ. මේ ලෝකයේ තියෙන අති භයානකම අති අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ආන් ඒ කාරණාව සඳහන් කරන්නේ රත්නත්‍රේ සරණ යෑමයි. බුදුන් සරණය යන්නේ. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. නම් අමාරුමදී තථාගතයන් වහන්සේ සරණ යෑම නම් අපි පින්නතුන්ට හිතෙන්නේ නැද්ද අපි කොහොමද එහෙනම් අපි කොහොමද එහෙනම් බෞද්ධුනේ කියලා. එහෙමත් අපිට හිතෙන්න වෙනවා. හිතෙන්නේ නැත්තම් ඒක බලෙන් හරි හිතන්න ඕනි අපි. අපි කොහොමද බෞද්ධ වුනේ? එහෙනම් එතන තේරෙනවා අපි බෞද්ධ වුනේ උප්පත්තියෙන්මයි. හැබැයි ඒක කොයි තරම් වාසනාවක්ද මගේ අම්මා තාත්තා පරම්පරාවෙන්ම බෞද්ධ සියලුම දෙනා බෞද්ධ බෞද්ධයේ සම්මත පවුලක උප්පත්ති ලබන්න මම කොයිතරම් සසරේ පින් කළා තියෙනවද හිතන්නකෝ බැරි වෙලාවත් මගේ අම්මයි තාත්තයි මිත්‍යා දෘෂ්ටිගතයි එතකොට මම බෞද්ධ වෙන්න කැමතියි හැබැයි ඒක කොයිතරම් දුක් විඳින්න ඕනද බෞද්ධ වෙන්නේ අම්මත් පිටුපානවා තාත්තත් පිටුපානවා ඥාතිවරුත් පිටුපානවා ඔක්කොමත් පිටුපානවා ඒ විතරක් නෙමේ මුළු බුද්ධ ශාසනය මුල ඉඳලා මුල ඉඳලා ඉගෙන ගන්න වෙනවා එහෙනම් අපි මුල ඉඳලා ඉගෙන ගත්තේ නෑ අපට પરම්පරාවෙම පුංචි කාලේ ඉඳලම අපට ඒක උගන්වලා තිබුණා වැඩිමහල්ලන් ලොකු බවටපත් වෙනකොට අපි ටික ටික ටික ටික අපිම සුවන් අධ්‍යයනය කරන්න ගත්තා එහෙනම් අපි මිත්‍යා දෘෂ්ටිකයිතයට වැඩිය වාසනාවන්ත නැද්ද අපි හරි වාසනාවන්තයි. ඒ වාසනාව අපේ ඉස්මුදුලි තියාගෙනයි දැනුත් අපේ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක පිළිගන්නවද නැද්ද කියන එකයි. එහෙමනම් සඳහන් කරනවා මේ මේ වැටුණ භික්ෂුණීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දැක්කා. ඒ ළඟට ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙහෙණිය ඔබේ සිරුර හොඳටම දිරලා ගිහිල්ලයි තියෙන්නේ. හොඳටම ජරාවට පත් වෙලයි තියෙන්නේ. ටික දවසකින් ওই ශරීරයේ බිඳිලා බිමට ඇදගෙන වැටෙනවා. එහෙම කියලා කිව්වා. දැන් අපි ඒක ටිකක් හිතුවොත් මේ බුදුරජාණන් වහන්සේ මේ ළඟට ඇවිල්ලා කියන්නේ දැන් මරණය මරණය අත ළඟයි කියලා මේ කියන්නේ. අපි හැමදාම අපි උදේට නැගිටිපුවාම අපි සුබ උදෑසනක් අපි එහෙම කියනවා. හැබැයි අපි තෙරුවන් සරණයි කියන වචනේ කිව්වොත් අපි ඒක වැඩිපුර භාවිතයට ගන්නෙ නෑ. හැබැයි අතීතයේ සමහර උත්තම හිටියා උදෑසන දවස ආරම්භ කරනකොටත් රාත්‍රියේ නිදා ගන්නකොටත් හරියට මරණ සතිය වැඩුවා. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා හිතන්නේ තවමත් එහෙම උත්තමව ඉන්නවා. මම කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නෑ. මේ පිළිකුල් සිරුරේ කොයි වෙලේ මට දාලා යන්න වේදි කියලා මම දන්නේ නෑ. ඒ නිසා වෙලාව ලැබුණ වෙලාවේ සිල් රැකගෙන පින් කරගෙන කුසල් වඩා ගන්න ඕනේ. එහෙම කියලා හරියට මරණ සතිය වෙඩුවා. දහවලටත් එහෙමයි, රාත්‍රියටත් එහෙමයි. එතකොට මරණ සතිය වඩාපු නැති කෙනෙක් ළඟට ගිහිලා අපි මැරෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනෙකු ළඟට ගිහින් කිව්වොත් එහෙම තවසුළු මොහොතකින් ඔබ මැරිලා වැටෙනවා කියලා. අපි සමහරලාට ඒ පුජ්‍යලයට බයිනවා ඒකට. ඇයි යොහොම කතා කියන්නේ ඔහොම කතා කියන්න හොඳ නෑන එක පුංචි උදාහරණයක් කියන්නද අපි හිතමුක එක අම්ම කෙනෙකුයි පුතෙකුයි ගෙදර ඉන්නවා එකට මේ පුතා වෙලාව ආපුහාම වැඩට යන්ඩ රාජකාරීවලට යන්න ගෙදරින් පිටත් එන්න අම්මට වඳ ඉන්ඩියනවා විහිලුවට වගේ කියනවා අම්මි අජිතින් මං ආයි නැවත ගෙදරීජි කියලා දන්නෙත් දන්නෙත් නෑ මම මැරෙයිද දන්නේ මේ යන ගමනේ අම්මා හොඳ වචනයක් කතා කරනවාද ඒ වෙලාවට? නෑනේ. අම්මා කියනවා ඔහොම වචන කතා කරන්න ඔහොම වචන කතා කරන්න එපා. ඔහොම වචන කතා කරන එක සුදුසු නෑ. ඔහොම හොඳ නැති වචන කතා කරන්න එපා මේ උදේ පාන්දර කියලා. එහෙම කතා කරන්න පටන් ගන්නවා. එතකොට මේ අම්මගේ තියෙන දරුවට තියෙන සෙනෙහස නිසා ඒක කියන්නේ. හැබැයි ඒ තණ්හාව නිසානේ සෙනෙහස කියන්නේ තණ්හාව. එතකොට මේ තණ්හාව කොයිතරම් භයානකයිද බැරි වෙලාවත් අර කිව්වා වගේ දරුවා නැතුව ගියොත් එහෙම ඒ අම්මට ඒක උම්මත්තක වෙන්න තරම් බලපාන්න බලපාන්න පුළුවන්. එතකොට තණ්හාව කොයිතරම් අපිව සංසාරේ අතරමං කරනවද? ඒක සීමාවකින් දක්වන්න බෑ. හිතන්නකෝ මගේ ජීවිතේ අපිව කවමදාකවත් දාලා යන්නේ නැහැ කියලා පුරුදු දෙන අය. එක පාරම මැරිලා එක පාරම මැරිලා අපි උදාලා යනවා. එක්ක පපුව අමාරු වෙදිලා එක්ක පිළිකාවක් ඉදිලා එක්ක ලේන හරවල් නැතර වෙලා මොනවා හරි දෙයක් වෙලා. අපි විශ්වාස කරන්නෙත් නෑ. අපි නැවත නැවත අහනවා කෙනෙක් මැරුණා කිව්වෙන් පස්සේ නෑ මං විශ්වාස කරන්නේ. ඇත්තටම මැරුණාද? ඇත්තටම මැරුණාද කියලා අපි අහනවා. මොකද විශ්වාස කරන්නේ? විශ්වාස කරන්න බෑ. ආයෙත් නැවත අපි කියනවා මේ හොඳට කෙලින් කටින් හිටියන්නේ. හොඳට ශරීරයේ හොඳට තිබුණනි. පේන ලෙඩක් තිබ්බේ නෑනි. මම හොඳින් hina වෙලා මේ ඊයේ මාත් එක්ක මේ කතා කළා. ඒකට කොහෙන්ද මේ දැන් මෙහෙම වෙන්නේ මොකද්ද හේතුව? අපි එහෙම කියන්නේ නැද්ද? අපි එහෙම කතා කරනවා. එහෙනම් මරණ සතිය ජීවිතේ වඩන්න ඕනේ අපි හැමෝම. ඒ කියන්නේ මරණයට පත් වෙනවා කියලා කලින් සූදානම් වෙලා ඉන්න ඕනේ. සූදානම් වෙලා හිටියේ නැතුන් එහෙම ඒ ගමන යනකොට අපිට හරියට හරියට අමාරුයි. එහෙනම් මේ ශරීරය කියන්නේ දවසක ඉක්මනින් කඩාගෙන වැටෙන දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහොම ගැඹුරු කාරණා මේ ශරීරය පිළිබඳව. මේ ශරීරයේ ඇටකටු 300ක් තියෙනවා. අස්ති 300ක් අස්ති පංජරයේ 300ක්. නහරවැල් 900කින් තදින් වෙලලා ගැට ගහලා නගා හිටවලයි තියෙන්නේ. මේ නහරවැල් කියන්නේ මොනවටද? මේ අපිට මේ කොළ පාටට පේන නහරවැල් නෙවෙයි. මේ සඳහන් කරන්නේ කණ්ඩරා. නහර කියලා නහරුන් කියලා සඳහන් කරන්නේ මේ කණ්ඩරාවන් වලට. එතකොට ආන්ගේ නහරවැල් 900ක් මේ ශරීරයේ තියෙන. එතකොට මේ ශරීරයට තදින් මස් අලවල තියෙනවා. ඒක අලවල තියෙනවා කිව්වහම ගලවලා ගන්න පුළුවන් වෙන විදිහට නෑ බොහොම තදින් බොහොම තදින් අලවලා තියෙන්නේ. ඒක උදාහරණයකින් සඳහන් කළොත් අපි දන්නවා තම්බාපු මස් කෑල්ලක් අපේ ඇඟිලි වලින් ඇටකටු වලින් වෙන් කරන්න කොයිතරම් අපි වෙහෙස වෙනවද එහෙට අදිනවා මෙහෙට අදිනවා එහෙම කරන්නේ නැද්ද? එහෙම කරනවා. ඒකට තම්බාපු මස් කෑල්ලක් එච්චර සම්බන්ධයි නම් ඇටකටුත් එක්ක මේ හොඳට පණපිටින් තියෙන මස් කෑල්ලක් කොයි තරන් සම්බන්ධ ඇති දැටකටුත්තෙක් කොයි තරන් ඇලි ලැද්ද එනම් මස් ගොබයකින් වහල තියෙනවා එහෙම වහල තියෙනකොට මේ ශරීරය ඇතුළි ගුහා තියෙනවා මේ ගුහාවල්ලොල තියෙන්නේ මොනවද අසෝච්චි සෙම සොටු මල මුත්‍රා මේ සියලුම දේවල් මේක ඇතුළේ හොඳට පැහෙනවා. පැහි පැහි තමයි තියෙන්නේ. එතකොට පැහි පැහි තියෙන ඒවා එළියට එන්න ඕනේ නැද්ද? එළියට එන්න ඕනේ. ආන් ඒ නිසා දොරවල් නවයක් නිරන්තරයෙන් මේ සිරුරෙන් එළියට එළියට විවර වෙලා තියෙනවා. මේ දොරවල් නවයෙන් එකක්වත් අපිට වහලා දාන්න වහලා දාන්න බෑ. හරියට මේක ගැන කිව්වොත් නොනවත්වා වැඩ කරන කර්මාන්ත ශාලාවක්. කර්මාන්ත ශාලාවන් වලට බහිශ්‍රාවී දොරටු නැද්ද? තියෙනවනේ. ලොකු කර්මාන්ත ශාලාවන් වල මේ අපදා දේවල් ගමන් කරන්න බහිශ්‍රාවී එක දොරටුවක් හරි තියෙනවා. එතකොට විශාල කර්මාන්ත ශාලාවන් වලට විශාල දොරටු ගොඩක් තියෙනවා. හැබැයි මේ මේ අපි සඳහන් කරන කර්මාන්ත ශාලාවට දොරටු නමේ තියෙන්නේ. හැබැයි ඒ දොරටු නමේ කොයිතරම් මදිද මදිකම නිසානි හැම වෙලෙම හැම වෙලෙම මේකෙන් එළියට ගමන් කරනවා. එහෙනම් බෙල්ලෙන් උඩ කොටස ආශ්‍රය කරගෙන තමයි වැඩිපුරම මේ දොරවල් තියෙන්නේ. ඉතිරි ටික මේ ශරීරයෙන් යට කොටස ආශ්‍රය කරගෙන. මේ ඇඳුම කියන එක මේ ලෝකෙට ආවේ මේ ශරීරයේ හරි කැතයි. බුද්ධිමත් අය මේ ශරීරයේ දකින්න කැමති නෑ. බුද්ධිමත් අය මේ අපිරිසුදු කුණු වෙච්ච ශරීරයේ දකින්න කැමති නෑ. දකින්නකොට අපිරියයි ලැජ්ජයි මුණ වහ ගන්නවා. හැබැයි සඳහන් කරනවා ආන්ගේ අපිරිසුදුකම වහගන්න ඕන නිසායි මේ වස්ත්‍ර අඳින්න පටන් ගත්තේ අපි. අපේ තියෙන ශරීරේ කැතවහගන්න නිසා අපි වස්ත්‍ර අඳින්න පටන් ගත්තේ. එහෙනම් වස්ත්‍ර අඳින්නේ ඇයි? බුද්ධිමතුන්ගේ ගර්හාවට නින්දාවට ලැජ්ජාවට පාත්‍ර වෙන එකකින් වෙලකෙන්න. එහෙනම් එතන තවත් කාරණාවක් තියෙනවා. ඇඳුම් අඳිනකොට නමුත් අපි තව කෙනෙකුගේ කාමයේ අවශ්‍යන විදිහට රාගය අවශ්‍යන විදිහට තණ්හාව අවශ්‍යන විදිහට අපි ඇඳුම් පෙළඳුන් නමුත් අඳිනවා නම් ඉතින්දී ඒගොල්ලෝ එහෙම ඇඳුම් පෙළඳුම් අඳින අය පවා හරියට පව් පුරව ගන්නයි කියලායි දේශනාවේ සඳහන් කළේ. එහෙනම් දැන් තේරෙනවද මේක කොයිතරම් භයානකයිද කියලා? එහෙනම් මේ ශරීරයෙන් නිරන්තරයෙන් සෙමසොටු අසූචි මල මුත්‍රාදී දේවල් එළියට එනවා. උගුරනවා. පිරිපිරි හැම වෙලේම එනවා. ඒ වගේම කුයි තරම් ලෙඩ රෝග මේ ශරීරයේ තියෙනවද? හිතන්නක අපි උදේ පාන්දර නැගිටපු ගමන් අපි කාටවත් අපි මුණ පෙන්වන්න කැමති නෑනේ. අපි කැමති නෑ. අපි සෙල්ලාම කරන්නේ ගිහිල්ලා කාටවත් වලින් පේන්න තියෙන මූණවත් පෙන්වන්න තියෙන අපි මූණ හොද ගන්නවා. ඇයි අපි දන්නවා මගේ මුණ කෙනෙක් දැක්කොත් මූණ දිහා බලලා අපිරේ හිතෙනවා කියලා. එහෙනම් කොයි තරම් ඒ වෙනකොට මූණ අපිරිසුදුයිද? ඒ වගේ මුළු සිරුර කොයි තරම් අපිරිසුදුයිද? එක අපි පිළිතුන් හිතල බලන්ඩකු මේ සිරුර පිළිබඳු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට ආසූචි පුරපු කලගිඩියක් වගේ කියලා. මාගන්දිය. මාගන්දිය අරමුණු කරගෙන කාරණ සඳහන් කළ. මාගන්දියගේ අම්මයි තාත්තයි අපේ භාග්‍යතුන් වහන්සේට මාගන්දියාව පැවිදි කර මාගන්දියාව විවාහ කරවන්නට සූදානම් කරනවා. අපි බුදුරජාණන් වහන්සේ ඉතින්ට වඩින්නේ මාගන්දියගේ අම්මටයි තාත්තටයි සංසාරෙන් ඈතර වෙන්න පින් තියෙනවා. හැබැයි මාගන්දිය භාග්‍යතුන් වහන්සේට වෛර කරනවා කියලා දන්නවා. නමුත් ඉතින් එක්කෙනෙක් නෙවෙයි ඊට වඩා පිරිසක් සංසාර සාගරයෙන් ඈතර කරවන්නේ පුළුවන්කම තියෙනවා. වෛර කරනවා කියලා දැන දැන අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩි. ඒ වෙදපු අවස්ථාවේ මේ කාරණාව වෙන්නේ. ආන් ඒ වෙලාවේ මතක් කරන්නේ මාගන්දියා මාගන්දියා ඔබේ ওই සිරුරේ අතින් තබා මම පයින්වත් ස්පර්ශ කරන්නේ කැමති නෑ කියලා දේශනා කළා. හිතන්නකෝ සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරනවා මේ ශිරුරය කුණු වෙලා අපි මැරිලා ගියපුවාම මුත කලෙබරයක් බවට පත් වුණා. මුත කලෙබරය කියන්නේ විඥානයේ මේ ශරීරයෙන් පහව ගියපුවාම. එතකොට මේ ශිරුර කොයි වගේද? සොහොනට ගිහින් අතහැරපුවාම හරියට වැස්ස කාලෙකට වැස්ස කාලෙකට හැදිච්ච ලැබු යායක් කුණු වෙලා ගියා වගේ. වැස්ස කාලෙකට ලැබු යායකට වැහපුවාම ඒක දිහා බලන්නේ නැතුනහම මොකද වෙන්නේ? කුණු වෙනවා. ආරක්ෂාවක් නෑ පිහිටක් නෑ කඩාගෙන යන්නේ නෑ වතුර වැඩි වුණාම කුණු වෙනවා. කොයිතරම් කැතයිද ඒක. ආන් ඒ වගේ ඊට දෙඩිය මේ ශිරුරේ පුරාවටම කොයිතරම් කැතක් තියේදී සුනකයෝ හිවලුන් නරියාදී සත්තු ඇවිල්ල මේ ශූර කඩ්ඩාගෙන කෑලි කෑලි ඉරේර කන. ඒ විතරක් නෙවෙයි මේ අපේ ඇඟේ දුවන රුධිරය ලේ සැරව බවට පත්වෙන්න පටන් ගන්න. ඒ සැරවත් තුළින් උපදිනවා අපේ ශරීරයෙන්ම අපිව කාලා විනාශ කළ දාන පණුව. එකට අපේ ලේවලින්ම ඉපදෙන්නේ. එහෙමනම් හිතන්ඩේ කොයි තරං කොයි තරං මේ ශරීරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර පිළිකුල් කියලා. හැබැ මේ සිරුරට රැවටෙන අය කොයි තරං ඉන්නවද. බලන්නකෝ ඇස් දෙක තියෙන්නේ රූප දකින්න කියලා හිතනවා. ඉතින් ඇස් දෙක තියෙන රූප දකින්නෙමද? නෑනේ. ලස්සන දැක්කා. ලස්සනයි. හැබැයි එතනින් නතර වුණා. හැබැයි අපි ඇස් වලින් කරන්නේ මොකද්ද? ලස්සන දෙයක් දැකපුවාම ඒ ලස්සනට වඩා තවත් ලස්සන හොයන්න ඇති හොයන්න. කන් දෙකට මිහිරි හඬක් ඇහුණා හැබැයි මේ මිහිරි හඬෙන් නතර වෙන්නේ නෑ තව තව තව තව හොය හොයා හොයනවා. දිවට රසයක් දැනුනහම එක පාරක් නතර වෙන්නේ නෑ තව තව වතාවක් ඒ රසය දැනගන්න කටයුතු කරනවා. ශරීරයට ස්පර්ශය දැනුනාම මේ මේ පංචේන්ද්‍රයන්ට සැපය දන්න දන්න හොය හෝ යනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව මතක් කලා මහනෙන දැක්කොත් දැක්ක විතරයි මේ දැක්කනං එතනින් හිතැන් ඇන්ඩිපා දැක්ක විතරයි කියලා. ඔය කාරණාව බුදුරජාණන් වහන්සේ කියල දෙනකොට සමහරයි බුදුරජාණන් වහසට බැන්න වෘදිනාශකය කියලා. මිනිස්සුන්ගේ අභිවෘදිය විනාස කරන්න කියලා දේශනා කළේ චෝදනා කළේ. පස්සේ ළඟට ඇවිල්ල කරුණු පැහැදිලි කළ දැනගත්තාම ස්වාමිණී අපට වැරදුනා. සුගතයන් වහන්ස අපට වැරදුනා පියාණන් වහන්ස අපට වැරදුනා කියල සමාවරගෙන ශාසනය පැවිදිල රහත් භාවයත් ලබාගත්ත බැනපු අයම මාර්ග පලත් ලබාගත්ත එමනම් ධර්ම දේශනාවට ලැබිල තියෙන කාලය අවසන් වීගෙන යන නිසා අපි ධර්ම දේශනාවතට නිමාවට පත් කරමු මෙ චරීරයේ පිළිබඳව පුංචිම පුංචි කාරණ ටික සාකච්ඡා කළේ ජාතිපි දුක්කහා කියන කාරණාව ඉඳල ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරණම්පි දුක්කහන් මෙ මේ කාරණටික හැකියාවක් තියෙනවනම් පුළුහංකමක් තියෙනවනං ත්‍රිපිටකේ සහ අට්ට කතා වාශ්‍රයෙන් හොයල බලන්ට අපේ පින්නතුන්ට තේරෙයි මේ ශරීරය කොයි වගේද මේක ලබාගෙන මේ මනුස්සුලෝකටයි මම්මොනුව කරන්නද එ ඒ කුණුවෙච්ච දෙයක් මල් ලබා ගත්තේ මොකද මේක ලබාගෙනයි මට පෙරම් පුරා ගන්න ඉන්න වෙන්නේ නැතුව වෙන දෙයක් ලබාගෙන ඉන්න විදියක් නෑ. එහෙනම් මේක ලබා ගත්තී. පින් කරගෙන කුසල් වඩා ගන්න. නැතුව මේ රූපයට අහු වෙවි මේ ජීවිතයේ සැපයක් කියලා දෙයක් විඳලා නිරේවල් වල උප්පත්තිය සකස් කරගන්නේ. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ සංසාර සාගරයෙන් එතර යන්න ඔබට මට මඟ විවර කරලා දීලා ඉවරයි. ඒ මඟ ගමන් කරලා සැබෑ බුද්ධ වචනේ අනුමත කරලා ඒ වචනේ ඒ විදිහටම පිළි අරගෙන සැබෑදේ සැබෑ විදිහටම දැකලා සංසාර සාගරයෙන් ඈතර යන්න ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වය කටුවාවල පාර බොරලැස්ගමුව පදිංචි පියුමි මේ දාවි තනෝජා දීනිවරුන් සහ ඥාතිවරුන් කල්යාණ මිත්‍රෝ සත්පුරුෂෝ පින්වත් පිරිස විසින් උතුම් වූ වරමුණ විජේදාස මහවත්තගේ පියාණන් සුසිලා මහවත්තගේ මෑණියන් ප්‍රියන්ත සුදුගොඩගේ සහෝදරයාණන් නන්දසේන කපුගමගේ පියාණන් මංගල වේරගම පියාණන් නන්දසේන හා සිසිර දාම්පේගම යන නම් වලින් සඳහන් කරන සත්පුරුෂෝ කාරුණික පින්වත් පිරිසට සංසාර සාගරයෙන් එතර යන්නේ ඒ පරලෝ සැපත් හැම දිනා ඇතුළු ඥාති වර්ගයට මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කිරීම උතුම් වූ වරමුණු වශයෙන් තබාගෙන රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා දාම්පේගම පින්වත් මෑණියන්ට පියාණන්ට හා සියලූම ඥාතීන්ට පවුලේ අධ්‍යාපනය ලබන සියලූම දවා දරුවන්ට කොරුණා රෝගයෙන් පෙළෙන ලෝකවාසී සියලූම සත්වයන්ට ධර්මශ්‍රවණයට පැමිණි සියලූම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලූම දෙනාටමත් රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා වහවහ ධර්මාවබෝධයම ලැබේවා කියලා මහත්ව ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර අවසරයි දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බොරලන්දී වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඒ වගේම රටට දැයට ලෝකයට නිර්මල වූ පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ධර්ම දේශනාව තුළින් මාරස් කරගත් සියලු පින් මා පැවිදි භූමිතපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කොරළයාගම සම්නිතිස්ස මගේ පින්නතුන් වහන්සේ ඇතුළු සත්පුරුෂයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා මැදිරිය තුල සද්ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ මහත් වූ ධර්ම දානමය කුසල කර්මී කරගන්න දායකත්වයේ සපයන ඔබ සියලු දෙනාටමත් මටත් ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ මහත් වූ පුණ්‍ය සම්භාර ධර්මියෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලීන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවතුනි ඔබ අප සෑම දෙනා වෙත මෙත් සිතින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාලේ අවසරයි පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සීල කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් කරමු උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගනු පිණිසම මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේයින්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාවත් සමගින් දැන් සදැහැති දායක පිරිසට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පරිස්කාර පූජාවන් සිදු කරන්නට අවකාශ ලබා දෙමින් අපි සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවටපත් කරනවා. පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.